හිත විතරනේ අපිට දැන් මෙතන තියෙන්නේ. මේ ආයතන හයම බොරුවක් බව තේරෙනවා. ආයතන හයෙන් දකින්න දේ ඇත්තටම නෑ. ප්‍රතිබිම්බයක්. එතකොට ආයතන හයට මෙහෙන් තේරෙන්නේ පිටක තේරෙන්නේ හැමදේම. හැමදේම පිටක් උපදිනවා කියලා මට දැනෙනවා එහෙම. දැන් මං ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් කතා කරන්න. මේ දැන් මං අපි නියම් දාඩුපුරේ ගොවිතැන් කරන කට්ටිය. දැන් මං මේ ටිකක් කරන්න ලියට දාලා හරි දැන් මං බලනවා මේක කොහොමද මට මේ ටික පේන්නේ කියලා. එතකොට මට ඇහැට පේන්නේ මේ බීජ කියන දෙන්නේ වර්ණයක්. එතකොට වර්ණයේ එතනම එතනම ඒ හිත නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මම මේක වර්ණනවා කියලා මං අත ගෑවොත් මට දැනෙන්නේ කායි විඥානය. ඒකත් එතනම නිරුද්ධ වෙනවා. එතකොට ගන්ධ සුවඳ ඒ සියල්ලම ඒ නිරුද්ධ වෙනකොට එතන තියෙන ස්වාමීන් වහන්සේ එක විතරනේ. ආයතන වලට කොහොමත් අහුවෙලා නැහැ කිසි දෙයක්. එතකොට අපි ගාන ඉඳලා ගත්තත් මට ඒ විදිහට තමයි මං හිතා හිත හිතා මේ මේක බලනවා කොහොමද කියලා ස්වාමීන් වහන්සේ. එතකොට මට තේරෙනවා මෙතන තියෙන්නේ හිත විතරයි. හිත හිත දෙයක් දැක්ක ගමන් ඒ අරමුණ දැක්ක ගමන් හිතක් මෙතන ඉපදිනවා කියලා. උපදින සිත ඒකට අසල අනිත් පැත්ත බලනකොට ඒක වෙනස් වෙනවා. ඒක දැකලා තව දෙයක් දිහා බලනකොට අර සිත නෑ. තව සිතක්. එහෙම කියලා බලනවා ස්වාමීන් වහන්සේ හරිද කියලා දැනගන්න දෙහල් කියන හන්ද මම කරේ. එහෙම ස්වාමීන් වහන්සේ ගැටලුවක් නෑ. ඔබතුමීගේ අදහස හරි නිවැරදි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක එහෙම කරාට වැරද්දක් නේද ස්වාමීන් වහන්සේ හරිය නේද? ඔව්. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මේ මේක මේ අර ශුන්‍යතාවේ නැතන මට සුත්ත ස්වාමීන් වහන්සේ ඉස්තර කරලා දෙන්න පුළුවන්ද? ඔව් නේ. ශුන්‍යතාවේ කියන තැන. අහුන්නේ මොකක්ද ශුන්‍යතාවය? ශුන්‍ය ශුන්‍ය ශුන්‍යතාවය. ඔබතුමියට වැටෙන ආකාරයට කිව්වා. එහෙමයි කියන්නේ. මොකද්ද ස්වාමීන් වහන්සේ? ඔබතුමියට දැන් තුමිතා ගැන ඔබතුමියට මොනවා වැටීමද තියෙන්නේ? දැන් මට හිතෙනවා දැන් එතන එතන දැන් දැක්ක ගමන් එතන සිතත් එක්ක අරමුණ එනකොටම අරමුණ එතනම එතන නැති එතනම හටගෙන එතනම ඉහළ කියලා මට හිතෙනවා. එතකොට තව ඒක එතන එනකොට තවත් එකකට වෙනවා. එතකොට දෙකම එකටම ඒක එහෙම වෙනවා කියන හැඟීමක් වගේ දැන් මොකද මොකද ආච්ච දැන් දෙපිට දකුණු කොටම රූපයක් දෙනවා මොකන් පහක් දිහාරි දකුණු පිටයි 10 එකටම ඉන්නේ කියලා මට හිතෙනවා එතකොට දැන් පොල් ගහ දිහා බලලා ඒ ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙනකොට අතන දෙනක් වෙලා අනිරෝධ වෙලා මේ පැත්තට එහෙම මර වන්නාසලාගේ දේශනා මම ගොඩක් ඇහුවා අර දැන් අර කන්නාඩියට වැටෙන හරි හරි. පැහැදිලි. ඉන්නේ අර ඒ ස්වාමීන් ඒ කියපු කාරණාව හරි. නෑ ස්වාමීන් වහන්සේ. ඔව් හොඳයිනේ. අපිට පැහැදිලි ඔබතුමියගේ අවබෝධය හොඳයි. අවබෝධ කරගන්න ඉතිරිය හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට ස්වාමීන් වහන්සේ අර ශුන්‍යතාවය කියන අර මොහොත කියන තැන කොහොමද දැනගන්නේ? සහාය කියන එක ඔබතුමිය කියපු ප්‍රායෝගික දේ හරි. ඒ කියන්නේ ගහක් පේනකොට එතන ගහ මෙතනයි කියලා එහෙම එතනයි දැන් එතන ගහ මෙතනයි කියලා දෙයක් නැහැ කියනකොට එතන ගහ එතන ඉවරයි කියනකොට ඒක හරි. ඔව් එතන සංජාතනයක් තියෙන ගහ කියලා දෙයක් එතකොට හම්බ වෙන්නේ නැහැ. එතනත් නැහැ මෙතනත් නැහැ කියනකොට සංජාතනය. එතකොට ස්වාමීන් වහන්සේ එතන එතන හතගෙන හත හතගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද? නිරුද්ධ වෙන ධර්මයක් නෑ. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ. ඒ දැන් ඒක පැහැදිලි කරනකොට කියනකොට එහෙමයි ඉතින් දබතුමිටම තමයි සාන්දිටික වෙන්නේ. ඒ ඒ අවබෝධය කියන්නේ හිතන ඒ ඒ දේ හරිද? දැන් කියනකොට වචනෙන් ඕක තමයි කියන්නේ. ඒ දේ වෙන්න හරි දේම වෙන්න ඕනි කියලා. මොකද ඕක හිතන එක එකක් නෙහි කියන එක එකක් නේ. දැන් අපි කියන්නේ ඕකනේ අපි කියන්න පුළුවන් ඔච්චරයි වචනේ කියන්නේ. ඒ හිතන දේ තුල ඒ කියන්නේ Tamanට දැනෙන දෙයක් තියෙනවානේ. ගහක් නැති වෙලා වගේ දැනෙන දෙයක් තියෙනවා මුකුත් නැති ස්වභාවයක්. ආත්මේ දැන දැනීම තමයි ශුන්‍යතාවය තුළ වැදගත් වෙන්නේ. ඒ මොහොත කියන තැන එතකොට බාහිර රූපයක්වත් මේ නාමයක්වත් ඒ ස්වභාවය තමයි මොහතට අවදිය කියන්නේ. ඒ මොහතට හැබැයි කිසිවක්ම දැනෙන විදියක් නැහැ. ඒ හොඳයි. ඒ අවබෝධය තියෙනවා. ඒක හොඳයි. ඒකම ස්වාමීනාංශ අර අර සිහිය හුස්ම පාරට එකම සිත දිහා බැලුවට කමක් නැද්ද? ආය අහුන්නේ නැහැ කියවෙක. හුස්ම හුස්ම පාර දැන් සිත හුස්ම පාරේ සිත උපදින්න හුස්ම පාර ආස්වාද ප්‍රස්වාස ඔව් ආස්වාද ප්‍රස්වාස එතන එතන එතන බැලුවට කමක් නැද්ද ඔය ඒකෙන් ඉතින් දැන් ඒකෙන් බලන්න වෙන්නේ ඕකම තමයි ඒ කියන්නේ දැන් ආස්වාද ප්‍රස්වාස කියන එක හුස්ම ගන්නවා පිට කරනවා කියන එකනේ ඔව් ඉතින් ඒ එතන ක්‍රියාවලියක් නෙ තියෙන ඇවිදිනවා වගේ වැඩක්. ඒ ස්වාමීන් ඒ ස්වාමීන් වහන්සේ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ එතකොට අපි එකත් එතකොට වචනයක් කිව්වොත් ඒක පිටුවිල්ල දැනෙන දෙයක් තියෙනවා දැනෙන දෙයට කෙනෙක් එහෙම දෙයක් නෙමෙයි ක්‍රියාවක් විතරයි ක්‍රියාව ක්‍රියාවක් විතරයි ක්‍රියාවට හිමිකාරයක් නැති වෙනවා දැන් ඇවිදිනවා කියලා කියන්නේ වචනයක් නමුත් එතන අර ක්‍රියාවක් තියෙනවානේ එහෙට මෙහෙට වැනෙන ස්වභාවයක් තියෙනවානේ එතන ක්‍රියාවක් විතරයි ඒකට නමක් දීම තමයි මෙතනදී ආත්ම ස්වභාවය ඔව් එතකොට ඒ නාම රූප නාම රූප වලින් මිදෙනකොට දැන් ඔක්කොම විඥාණයනේ දැන ගැනීමනේ. එතකොට පොත කියලා දෙයක් අපි ඒ වචන හැම එකම සංකාරයක්. අපි හිතනවා කියන එක සිතුවිලි කියන එක සංකාරයක්. සිතුවිලි නැති තැන නිකන් ක්‍රියාවක් හැමතැනම තියෙනවා. සිත සිත අයින් කරාම ක්‍රියාව මතුවෙනවා. එතකොට සිතුවිලි ටික අයින් කරාම ප්‍රභාස්වර සිතයි අවදි වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. ඔව් සංඛාරානේ සිතුවිලි කියන්නේ. නාමයි රූපයි සංඛාර ටික පැත්තකට කරාම ප්‍රභාස්වර වෙනවා සිත. සුද්ධ වෙනවා. සුද්ධ ආත්මේ බාටපත් වෙයි. එතනට එනවා. ඔව්. හොඳයි අවබෝධය. ඒ ටික වැටහෙනවා. වයස කීයේ? මේ අම්මගේ වයස කීයද? 70යි. ඔච්චර හොඳයි. මම ගොඩාක් කල් මේ ඒ ස්වාමීනාගේ දහමත් එක්ක මම ගොඩාක් කල් මම හොයලා දෙයක් තියෙනවා ඔබතුමිය කතා කරන විලාසයෙන් අපිට වැටහෙනවා ඔබතුමියට දැනුමක් තමයි තියෙන්නේ වගේ අතුලාන්තයට කොහොමද දන්නේ ඒ කියන්නේ දැනුම කියන්නේ නම් ඒකත් අපි හිතලා කියන එකක් වෙනවනේ දැනෙන ස්වභාවය කියන්නේ ඥානෙ ඥායස් අධිගමයි එතන තමයි වැදගත් ටිකක් දුරට මේක මෙනෙහි කර කර මේක බල බලාම ඒක ගොඩක් කරට ඔබතුමීට වැදගත් වෙන්නේ ඒ දැනෙන ස්වභාවය ඔස්සේ ඥානය අවදි කරගන්න එක කියලා. දැන් කෙලෙස් එහෙම අඩු වෙන ස්වභාවය දැනෙන ස්වභාවය තියෙනවද? ඒක තමයි ආස්වාක්ඛ්‍යා ඥානය කියලා අර දස ඥාන ටිකක් හොඳින් බලන්න. දස ඥාන ප්‍රායෝගික පැත්තෙන් බලන්න අභ්‍යන්තරේ. කෙලෙස් ජනනයක බාහිරට අල්මාඩු වෙන එක. ඒ ඔක්කොම එකට තියෙනවා. අල්මාඩු එකම තමයි කෙලෙෂය කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ එහෙම තමයි සංහිඳන තරම රාග දේශ මොහය වෙන මගක් නෙමේක. ඉතින් කෙලෙෂය වෙන මග යන්න ඕනේ. ඒකට තමන්ට දැනෙන පැත්තෙන් යන්න ඕනේ. හිතන පැත්තෙන් නෙමෙයි. හිතනවා කියනකොට ඒක ඒක සිතුවිල්ල තුළ ඉතින් හරි දන්නවා. දැන් වෙන්න ඕනි දෙන්නේ දන්නේ. අපේ එක වෙලා නැහැ. ඒ කියන්නේ කේන්ති යනවනේ. ආචයෙන් තියනවා නම් ආසාව තියනවා නම් කාමවස්තුන් කෙරේ ඇල්මක් තියනවා නම් එතකොට අර දැනෙන පැත්ත ඥායස් අධිගමයි කියන එක වෙලා නැහැ එතකොට. එක හරි දියුණු තැනක් ඔය අපි කියන තැන. හොඳින් දකින්න ඕනේ. අර හිතකලාව සංයමම මේක බලන් දෙන්න කියලා තමයි හිතේ මොන මොකටද කියන්නේ. අහුන්නේ. හැම මොහොතෙම තනියම ඉඳගෙන මේක බලන්න ඕනේ කියන එක තමයි හිතේ තියෙන්නේ. තනියම ඉඳගෙන බලන්න ඕනේ කියලාද කිව්වේ? තනියම ඉඳගෙන බලන්න ඕනේ කියන එක ඒකේ හරියට හිතුවොත් ඒ කියපු දේ වරදක් නෑ. හරි. හැබැයි බාහිර නෙමෙයි මේක අධ්‍යාත්මිකවයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ අර බද්ධේක රත්න කියන්නේ අභ්‍යන්තර හොදකලාවක්. ඒ ස්වාමීන් ඒ ස්වාමීන් වහන්සේ අභ්‍යන්තරයේද කළා ඒ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා ස්වාමීන් ගෙදර කට්ටිය හිටියට ගැටලුවක් නැහැ අභ්‍යන්තරයෙන් අධ්‍යාත්මිකව එහෙම දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ ලොකු දියුණුවක් කට්ටිය ඉන්නවා කියලා. ඒ කට්ටිය හිටනවා නැතුව නෙමෙයි හිටියට ඒක ගැටලුවක් නොවන තැනක පුදුමාකාර අභ්‍යන්තර දියුණුවක් ඇති වෙනවා. ඒ දියුණුව තමයි අපි මේ කියන්නේ. මොකද කට්ටිය ඉන්නවා. කිසිම ඒකට ඒක ඒ කම්පනයක් නැහැ. එයාලා කතා කරනවා. ශබ්ද විතරයි කියලා තමන්ට දැනෙනවා. ඒවට ඒව එතකොට කම්පණය වෙන්නේ කිසිම දෙයකට. අවුරු බැන්නත් එකයි, හොඳ කිව්වත් එකයි, hina වුණත් එකයි. තමනුත් ඒ විදිහට hina වෙනවා. නමුත් අභ්‍යන්තරයට දැනෙනවා අර කිසිම ඒ කියන්නේ වටිනාකමක් දීලා නැති ස්වභාවයක්. නැති බව. බාහිරට වටිනාකමක් දෙන්නේ නැති ඒ අභ්‍යන්තරයෙන්ම මතුවලා එන ධර්මයේ. අන්න එතන තමයි කියුණුව. එතන අත්හැරීම කාටවත් පෙන්වන්න බෑ. නමුත් නැවත උප්පත්තියක් නෑ ඒ ආબોධය තුළ එහෙම වෙනවනම්. එතනයි වටි. එතනයි සුද්ධාවාස නැවත නැවත සකස් වුණත් පහලෝකයකට යන්නේ නෑ. හැබැයි අර ලෝකය කියන්නේ බාහිර සියල්ලම ඒ සියල්ලම තමයි සමුනුත් කියන්නේ. හැබැයි ඒ සියල්ලම කෙරේ මේ වගේ දියවීමක් එනවනම් ආශ්‍රව කෙරේ ඡේවීමක් එනවනම් සුද්ධා වාසය ඒ කියන්නේ සුගති පරායනයි නියත සම්බෝධි පරායනයි. ඉතින් ඒ කියන්නේ කිසිම දෙයකට Taman පුදුමාකාර භාග්‍ය සම්පන්නයි. දුගතියකට වැටෙන්නේ පණුවෙක්ගේ කුසේ සකස් වෙන්නේ වැටහෙනවනේ. ඒ ලෝකෙට සකස් වෙන්නේ. ඊටවැඩිය භාග්යක් අපි දකින්නේ මේ මේ ඒක තමයි වටිනාම කාරණේ. නැත්තම් අපි කොයි මොහොතේ හරි අපේ හුස්ම යනවානේ. එතකොට අපි දුගතියක නම් මහා භාග්‍ය සම්පන්න මනුස්ස භාවයක කොයි මොහතකද ආයි මනුස්ස භාවයක් සකස් වෙන්නේ කියලා. අපිට නම් මේ ධර්ම අනුවත් තේරෙනවා. දැනෙන දේවල් අනුවත් තේරෙනවා. මනුස්ස භාවයක් නම් අති දුර්ලභයි කියලා. සත්ත්ව භාවයක තියෙන ස්වභාවය තමයි නැවත නැවතත් ඒ සංඥාවම සකස් වෙන එක. මේ සංඥාවමයි මේ කතාව. දැන් අපි ওই රූප රූප ලෝකය කිව්වත් ඒක සංඥාවයි තියෙන්නේ සකස් වෙලා. අපි අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සංසිඳනකොට රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා. හැබැයි එතන තියෙන්නේ එකම සංඥාවයි පිහිටවගෙන. අර අර ධානවල පෙන්නනවානේ. අර බාහිර නිමිත්තක් අභ්‍යන්තරයට අර උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා සිතතට සිත ඇතුලේ නිමිත්තක එකම ආලෝක අර නිමිත්තක හරි එහෙම නැත්නම් කුමන හෝ සංඥාවක් එකම සංඥාවක සිත තියාගන්නව විසිරෙන්නේ නැතුව. ඒක තමයි බ්‍රහ්ම ලෝක කියන්නේ. හැබැයි මේ මේ බ්‍රහ්ම ලෝක ඔය කියන හැම දිව්‍ය ලෝක හැම දෙයක්ම සිත තුළ සකස් වෙන සංඥා ස්වභාවයකින් මුලින්ම. පස්සේ තමයි ඒක ඒක අර සම්බූත වෙන ස්වභාවය එන්නේ. නමුත් ඒක සිත තුළ සකස් වෙන එකක්. ඒ කියන්නේ මේ සංඥාවේ ස්වභාවය සංඥාව තමන්ගෙම උපදින උපදින සංඥාව සුකුම සංඥා ස්වභාවයකට පත්වීමයි ඒ තුල අවසාන හුස්ම ගියොත් ඒ සුකුම ස්වභාවයයි දිව්‍ය ස්වභාවය දිව්‍ය ලෝක. හැබැයි ලෝකේ රළුව දැනෙනවා නම් රෝකෙට ගැටෙනවා නම් ඒ ස්වභාවය නෙමෙයි තියෙන්නේ. ඔය ඉරිසියා වෛරය වගේ තමට විශාල විදිහට නිකන් එහෙම දැනෙන ස්වභාව තියෙනවනම් ඒ ගැනකට අවධානය යොමු කරන්න. ඒක හරි භයානකයි. කවුරු බැන්නත් කමන්නේ කරබාගෙන ඉන්න ස්වභාවයක් එනවා මේ අවබෝධයට එනකොට. බයි ඇත්තටම බාහිරින් බාහිරින් හොයන්න බෑ මේ ධර්ම අවබෝධය. දැන් අපි අපි අරූපය ගොඩක් වෙලාට පේනවා ඒක නාමයේ පැත්තටයි බර. ඒ කියන්නේ අපි නම් කරනවානේ මේ මේසයක් පුටුවක් අදක් කියලා. එතකොට නම් කරන ස්වභාවය තුළ එතකොට ඒතර රූප ස්වභාවයක් නැහැනේ. බාහිර රූප ස්වභාවයක් නැහැනේ නම් කිරීමත් තුළ නාම ස්වභාවයක්නේ. එතකොට නාම ස්වභාවයක් තුලත් තියෙනවා දැනෙන ස්වභාවයක්. ඒක තමයි සංඥාවේ ස්වභාවය. ඒක අරූප සංඥාවක්. එතන රූප ස්වභාවයක් එතන ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපි අපි ගත්තොත් අපිට දැනෙනවානේ මේ රත්තරන් වටිනවා කියලා යකඩ වලට වැඩිය. අනේ දැනෙන ස්වභාවයට රූපයක් නැහැ. ඒකයි අරූපය කියන්නේ. දැන් අපිට දැනෙනවානේ 5000 පොලේ වටිනවා මේ 1000 පොලේට වැඩිය කියලා. හැබැයි දැන් රූපයක් ගත්තොත් 1000 පොලේ රූපේ 5000 පොලේ රූපේ වෙනස්නේ. හැබැයි උතන බාහිරින්නේ ඔය කියන්නේ. නමුත් අභ්‍යන්තරයෙන් මේක සිතකන සකස් වෙන සංඥාව. එතනදී රූප සංඥාවක් විදිහට අපිට පේන වටිනාකම දැනෙන එකයි අරූප සංඥාව. මේ 1000ට වැඩිය 5000 වටිනවා කියන දැනීමක් එනවනේ. අන්නේ දැනීමයි අරූප සංඥාව. දැන් ලෝකයක් තියෙන බවට දැනෙන එකක් තියෙනවනේ. ඒ දැනීම තුලයි නැවත ওই සකස්ම අරූප ලෝකේකාරී සකස් වෙන හේතු වෙන්නේ. ඒ අරූප සංඥාවෙනුත් මේ ඒ කියන්නේ ඇත්තටම මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම සිතේ සංඥා ස්වභාවයකයි සකස් වෙන්නේ. ඒ සංඥා සුකුම වෙනවා කියන්නේ ඒ ස්වභාවයෙන් මිදෙනවා කියන එකයි. එතකොට එතනින් පේනන්නේ සුද්ධාවාසය. නැවත තුන් භූමියම උපදින්නේ නැහැ කියන එක. ඒක තුන් භූමියම සංඥාවේ ස්වභාවයකයි. රළු සංඥා සුකුම සංඥා වෙන ස්වභාවය. ඒකයි සංඥා අபிසංකරණ නිරෝධයක් නිවන කියලා මග පෙන්වන්නේ. සංඥාවයි මේ කතාව. සංඥාව කියන එක අපිට හඳුනා ගන්න වෙනවා. මේ මේ මාර්ගයේ අවසානයේට යනකොට හැම දෙයක්ම අර අර රාග දේශ මොහොත උනී වෙනකොට කම්පන ස්වභාවයක් දැනෙනවා. ශබ්ද වර්ණ ගන්ධ කියලා වෙන් කරා කොහොමත් ඔක්කොම එකම ස්වභාවයකින් කම්පනයක් විතරක් වගේ දැනෙනවා හැම දෙයකම කම්පණය වෙන ස්වභාවය දැනෙන්න ගන්නවා ඒක කම්පණය වෙන ස්වභාවය තුල වර්ණත් එකයි ශබ්දත් එකයි ගන්ධත් එකයි මේ කම්පණයනේ ගැටලුව කියලා දැනෙනවා ඒ කම්පණය දිය වෙන යන එක තමයි ආස්වක්ඛ ඥානෙ දියුණුම තැන අර අවසානයේ පෙන්නන්නේ දස සංයෝජන වල මානයි අවිද්‍යාවයි ප්‍රහීන වෙන්නේ ඔන්න ඔතනයි. තමන් ඉන්න බවට දැන දැනීම තුළ කම්පන ස්වභාවය තියෙනවා. එතනයි මේ රූප සංඥා අරූප සංඥා දකින්න ඕනි තැනක්. හරි නුවණින් දකින්න ඕනි තැනක්. ගැඹුරු තැනක්. ඒක කම්පනයක් කිව්වට අපි අපිට භාෂාවේ වෙන වචනයක් නැහැ ඕක පෙන්වන්න. අපිට වෙන වචනයක් නැහැ. ඒක නිසාම පෙන්වන්නේ. නමුත් මෙතන අරූප සංඥා කියන එක අපිම වචනයකට දැම්මොත් අපි නිකන් පුදුම වෙලා මේක අරූප ලෝකේ කියලා එහෙම ගන්නවනේ. එහෙම දෙයක් මේක මේක ප්‍රායෝගික පැත්ත බැලුවාම තියෙන්නේ අර සංඥා සුකුමම තමයි. කම්පණය වන ස්වභාවයමයි දිය වේගෙන ගිහිලා නිවන වෙන්නේ. එස ඒක රාගදේශමෝදිය වීම තුලයි සිද්ධ වෙන්නේ. මොකද ආත්මීය ස්වභාවයයි දිය වේගෙන යන්නේ. ඒ ඔක්කොම එකම කතාවක්. රාග දේශමෝ ක්ෂය වෙන එක, ආත්මී ස්වභාවයේ දිය වෙන එක, කම්පණය වන ස්වභාවය, කම්පන චංචන ස්වභාවයේ ඒ සුකුම වීගෙන යන එක, සංඥා සුකුම වීගෙන යන එක, ඒ හැම එකම එකමයි. ඒ කියන්නේ වචන ගොඩක් විතරයි දැන දැනීම එකමයි. ඒක පැහැදිලි කරන වචන ටිකක් විතරයි. කම්පන චංචන කිව්වත්, රාග දේශම තුනී වෙනවා කිව්වත්, ආත්මීය ස්වභාවයේ දිය වෙලා යනවා එකම දෙයයි වෙන්නේ. දැනෙන්නේ එකම දෙයයි කියන එක. දැන් ලුණු රහ වගේ දැනෙන්නේ එකම දෙයයි. ලුණු රහ මේකයි මේකයි කියලා කියන වගේ ටිකක් තමයි ওই වචන ටික. දැන් වැටේනවා. අරූපේ එකයි අපි පෙන්වුවේ මෙතන පෙන්වුවේ එකයි මේ ඥානයේ හරහා මේ යන ගමන කියලා පෙන්වුවේ එකයි. අපි එකයි ලුණු රහ දැනෙන එක වගේ මේ අවදිය කියන එක ඥානය කියන එක ඒක සිතුවිලි නෙමෙයි කියලා පෙන්වුවේ. එතනටයි මේ ගන්න ඕනි හැමෝම කියලා කිව්වේ ඒකයි. ඉතින් ඊටාම වටින තැනක් දෝබතුමිය ගොඩාක් ඉගෙන ගන්න නැහැ නේද? මම 10 පන්තියට වගේ ගිය ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඔබතුමිය අපිට වැටහුණා ගොඩාක් ඉගෙන ගත නැති මේ ගොවි පවුලක් කියලා අපිට වැටහුණා. ඉතින් ඔව් ගොවිතැන් කරන ගොවි පවුලක බලන්න අම්මා කෙනෙක් විදිහට ඔබතුමිය කොයිතරම් දිනුවකද ඉන්නේ? මඩ හොදාගත් කල ගොවියා රජ වේ කියනවා වගේ ඔබතුමිය මේ දහම ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ හොඳටම හොඳ අවබෝධයක් තියෙනවා. ඔය ගොවිතැන් කරන ගමන් බලන්න ඔබතුමිය මේ මේ ටික අවබෝධ කරනවා කියන්නේ කොයිතරම් වටිනවද මේ නූගත් මිනිස්සු සමහර අය සමහර අය ගණන් ගන්නෑ. නමුත් කුජුත්තරා වගේ ගේවල් වල මෙහෙකාරියෝ විදිහට වැඩකාරකම හිටපු අයත් rahat උනා. අමතක කරන්න හොඳ නෑ මේ ගොඩක් අයට මේවා ගැන හරි වැටහීමක් නෑ. ගොඩාක් ඉගෙනගෙන මාන්නය ගොඩක් වැඩි කරගෙන අර ඔළුව උදුමව ගත්තාම මේ ධර්මයේ වැහෙනවා. ඒගොල්ලන්ටත් පුළුවන් හැබැයි එතනින් එන්න ඕනේ ඒව ටික සේරම අවබෝධයෙන් නිදිලා එන්න ඕනේ. ඒකනේ රජවරු රජකම් අත්හැරියේ සිටවරු සිටුකම් අත්හැරියේ මේකේ තියෙන අවබෝධය දැනිලානේ මේ සත්‍ය පරම සත්‍යක් කියලා වැටහිලානේ. ඊට වැඩිය සත්‍යක් මේ ලෝකේ නැහැ. අපි අගය කරන්නේ ඇත්තටම අපිට ගොඩාක් කතා කරනවා මහාචාර්යවරු කතා කරනවා ඔබතුමීට ඇහෙන්නේ නැති එක එක රටවල ડોක්ටර්ස්ලා වෛද්‍යවරු ඉංජිනේර්ස්ලා හමුදාවේ පවා ඉහළ නිලධාරීන් පවා විශාල මිරිසක් අපිට කතා කරනවා ඒ අතර ඔබතුමිය වගේ එහෙම මුකුත් ඒ බලතල නැති නිලතල නැති සමහර විට ලොකු ධනස්කන්ධ නැති සාමාන්‍ය මිනිස්සුයොත් අපිට වැටහෙනවා කිසිම වෙනසක් නැහැ. අදහස් ප්‍රකාශ කරනකොට අධ්‍යාත්මික දේවනුවට එහෙම එහෙම නෑ මේ අර උසස් පහත් ભેදයක් නෑ. හරි නිර්මල ධමක යතින් බලනකොට මේක. කොයිතරම් වටිනවද කියලා හිතෙනවා. හුළඟ වගේ හැමෝගෙම ඇඟේ හුළඟ වදිනවා. හැමෝගෙම ඇඟේ මේ හුළඟ වදිනවා. හුළඟ මඩෙත් යනවා තියෙනවා. හුළඟ ගොඩක් තියෙනවා. දිය ගොඩ කියලා එහෙම නැහැ. කුලග හැමෝටම පොදුයි. ඒ වගේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ හැමෝටම සබහාදහම වගේ පොදුයි. ඒකාන්තයි. හැමෝම සුගතියට යනවා මේ සත්‍ය අවබෝධ වුණා. රටේ ඔබතුමීට. මොකද අපිට තේරුණා වචන කීපෙන් කතා කරනකොට ඔබතුමීට මේ වැටහීමක් තියෙනවා මේ ගැන. මොකද අර ගහ ගැන කිව්ව විදිය හරියටම හරි. එතනත් නැත්නම් මෙතනත් නැත්නම් එතනයි ශුන්්‍යතාවය. ඒ ශුන්්‍යතාවයේ සමහර අය පොද්දියා බලලා විග්‍රහ කරන්න යනවා. හරියන්නේ ඔය වගේ ප්‍රායෝගිකව මේ දැන්න දැක්කලා ඒක ගැන පෙන්නලා කියනවනම් කොයිතරම් වටිනවද? අපි කියන්නේ උපමා වලින් කතා කරන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ මට ලොකු ලොකු දේවල් කරන්න බෑ මම ධර්ම දේශනා ඔබ වහන්සේලාගෙන් අහලා මම මේක මගේ තුල බලනවා. බොහොම හොඳයි. බොහොම ප්‍රතිපදාව හොඳට හඳුනා ගන්න. අපි ඒක පෙන්නුවානේ සෝතාපන්න භූමියට, සකදාගාමී භූමියට, අනාගාමී භූමියට අරහත්ත්වේ කරාම යන බොහොම නිර්මල ප්‍රතිපදාව, බොහොම නිර්මලව ප්‍රායෝගික ඒක අත්විදින ආකාරයේ ඒ වගේම න්‍යායාත්මකව ඒක ගැන අපි දැනුමක් විදියට දැනගන්නේ මෙන්න මෙහෙමයි නමුත් ඒක දැනෙන්නේ මෙහෙමයි හැම පැත්තෙම මේ නිවන කරාම යන දිසානතිය හොඳින් අපි පෙන්නලා තියෙනවා. ඉතින් ඒක බොහොම තම තමන්ගේ කටයුත්තක් තම තමන් ඒවා හඳුනගෙන තම තමන්ගේ ඒ දිනෙදා ඒ තමන්ගේ අත්දැකීම් අනුසාරයෙන් ඒ අවබෝධය කරා යන ගමන බොහොම දැනෙන මාර්ගයක යන්න ඥානය හරහා යන්නේ සත්තානං විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි සෝක පරිද්දවානං සමතික්කමයි ඥායස්ස අධිගමයි අන්නේ ඒක ඊටාම වැදගත් ඥායස්ස අධිකමාය නිබ්බානස්සච්ච කියලා මනාකොට බුදුන් වහන්සේ මුලම දාග දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා. දැන් ප්‍රායෝගික අදටත් මේ යුගයේ රහතන් වහන්සේලාගේ යුගයක් වෙනවා හැමෝම මේ සිහිය පිහිල සිහිය එළඹගෙන මේ කටයුතු වලට තමන්ගේ දිනදා කටයුතු කරන ගම බොහොම බොහොම දක්ෂ ලෙස පුළුවන් මේ මාර්ගය තුල දියුණුව ලබන්න. පුළුවන් ස්වාමීන් වහන්සේ. අපිට උදාහරණ ඕන තරම් තියෙනවා ධර්මයේ තුල විසාඛාව අනේ පිටිසිටුතුමා අපි ගත්තොත් උග්‍රසිටුතුමා අනාගාමී අරහත්සේට විතරයි උන්වහන්සේ වෙත හිත තියෙන්නේ. බලන්න උග්‍රසිටුතුමා සම්පූර්ණයෙන්ම සියල්ලෙන් මිදලා අරහත්සේටමයි හිතේ. ඒ වගේ අපිට කුක්කුට මිත්තා වගේ කාන්තාව අර වැඩි වැඩි ස්වාමියාට මස් හිතන් උයලා දෙනවා සෝතාපන්න සෝතාපන්න කියන්නේ මේකේ තව දෙයක් නෑ යා ළඟයි නිවන්ටම ළඟයි ඒ ස්වාමීන් වහන්සේ මම ඒවා මට හොඳට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අපිට වැටහෙනවා ධර්මයේ තුල. ඔව් මහත්යක් ඉන්නා ඒ වුණාට එයා මට කිසි අවහිරයක් නෑ මගේ පාඩුවේ මම අවහිර කරත් අවහිරයක් නෑ මග යන කෙනාට. අවහිර කරත් අවහිර නැහැ. අපිට අවහිර කරන්න කරන්න මාර්ගයේ වැඩෙනවා අපි දන්න විදියට. තවත් නිවෙනවා රාග රාග අදහස් අර රාගේ අර කාම වස්තුන් කෙරේ ඇල්ම සම්පූර්ණයම නැති වෙනවා. කවුරු හරි බනින්න බනින්න ළඟ ඉන්න අය වද දෙන්න වද දෙන්න නිවනටමපත් වෙනවා කියලා අපි දන්නවා මේ වගේ අර කෙනා. මේක මහා ශාන්ත සෝයක් දැනෙනවා මැරිලා නෙමේ මේ මොහොතේම මේ මේ මේක දැනෙන මොහොතේම පුදුමාකාර සෝයක් දැනෙනවා ඒක මේ කිසි දවසක කාටවත් එහෙම කියලා පෙන්නන්න පුළුවන් දෙයක් නෙමේ Tamanටයි දැනෙන්නේ මරබියක් දැනෙන්නේ මරණය කියන්නේ සිතුවිල්ලක් වෙනවා මේ ෂණය විතරයි මේ මොහොත විතරයි මේ මොහොතට අවදි වෙනවා කියන්නේ පුදුමාකාර දිනුවක් තුන් කාලෙම මිදෙනවා අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. හැබැයි මේ මොහොතේ බලනකොට ඇත්තක් නෙමෙයිනේ. ඔබතුමියම කිව්වානේ. පොඩ්ඩක් මෙනෙහි කරන්න විතරයි තියෙන්නේ සියලු දුක් නැති වෙනවා. සියලු දුකෙන් මිදෙනවා. ඇත්තටම ශරීර වේදනාව පවා කෙනෙක් නැති බව වැටහෙනවා වේදනාව විතරක් වේදනාව විතරක් කියලා. වේදනාව වේදනාවක් විතරයි. ඒකට කෙනෙක් දෙයක් නැහැ. මේ කකුලෙන් එන වේදනාවක් නෙමෙයි අපි හිතන ඒ සිතුවිල්ල තුළ කෙනෙක්ට වෙච්ච දෙයක් කියලා එකක් නැති වෙනවා. කෙනා නැති වෙනවා. ඔව් ඔව්. හැම පැත්තෙම එක මේ කියනවා. බොහොම හොඳයි. ඒ සංසාන්තං ඒ තම් ප්‍රණීතං ඒමයි සාන්ත ඒමයි ප්‍රණීත සියලු සංස්කාර සිතුවිලි වලින් මිදුණු තැන සබ්බුපති පටිනිස්සග්ගෝ ඒතම් සාන්තං ඒතම් ප්‍රණීතං යදිදස්සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි වලින් සමත වෙනු තැන සියලු උපාදාන අල්ලගත් දේවල් තියෙනවා නම් ඒවත් අතහැරිලා යනවා. අභූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. එයයි නිවන් මාර්ගය. බොහොම හොඳයි. තෙරුවන් සරණයි. හොඳින් ශ්‍රවණය කරන්න අඩුපාඩු තැන් තියෙනවා නම් හොඳින් තමන්ම නුවණින් දැකලා ඒක පොඩ පොඩ හදා ගන්න. කලබල වෙන්න එපා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.